ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සාදු සාදු සාදු නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස විරාගානුපස්සනං භාවෙන් තෝ රාගං පජහති තී සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි අපේ ජීවිත සකස් කරගන්න ඕනේ එහෙම සකස් කරගන්නට නම් අපි අපේ හිත සකස් කරගන්න ඕනේ. අපි හැමදාමත් මතක් කරනවා වගේ අපේ සිත මේ ලෝකය ගැන හඳුනා ගන්න විදිහ නිවැරදි කරගන්න ඕනේ. බොහොම ගැඹුරු ධර්ම කාරණා ටිකක් අපිට විශ්ය කරගන්න අමාරු මටත් විස්තර කරන්න අමාරු ගැඹුරු ධර්ම කාරණා ටිකක් තමයි අපි මේ දිනවල සාකච්ඡා කරමින් යන්නේ යම් කඩවීමක් හොයාගෙන. එතකොට දැනට සති ගානකට ඉස්සර ඉඳන් අපි සත්‍ය විසුද්ධිය ගැන සාකච්ඡා කරා විසුද්ධි හත පිළිබඳවම ඊට පස්සේ අවශ්‍ය හින්දා සිහිය නුවණ වීරිය කියන කාරණා තුන ගැන කතා කරා. දැන් අනුපස්සනා ටිකයි කතා කරමින් ඉන්නේ අනුපස්සනා හත සත් අනුපස්සනා පිළිබඳව. මේක දැන් අපි කතා කරන්නේ විරාගානු පස්සනාව පිළිබඳව තමයි මේ සතිය. එතකොට මොකක්ද මේ විරාගානුපස්සනාව කියලා කියන්නේ? අපි මේ මේ දින කීපෙමත් අනුපස්සනාව කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරා. දැන් හොඳට පැහැදිලි ආය ආය මම කියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේහි අනිත්‍ය පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ගැන වැටහෙන අවස්ථාවකට තමයි අවස්ථාවකදී ඒ පිළිබඳව අනුපස්සනා කරනකොට ඒ කියන්නේ අම්මා ගැන තාත්තා ගැන දැන් අම්මත් අනිත්‍යයි තාත්තත් අනිත්‍යයි ළඟ තියෙන බඩු බාහිර ආදී අනිත්‍යයි මේ සම්මත වශයෙන් තියෙන සම්මතයේ අනිත්‍ය නෙවෙයි පරමාර්ථයේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කිරීමට කියනවා අනිච්චානුපස්සනා කියලා. පරමාර්ථයේ අනත්ත් ස්වභාවය මෙනෙහි කරනකොට කියනවා අනත්තානුපස්සනා කියලා. පරමාර්ථයේහි දුක්ඛ ස්වභාවය මෙනෙහි කරනකොට කියනවා දුක්ඛානුපස්සනා කියලා. පරමාර්ථයන් කෙරෙහි කලකිරෙන ස්වභාවය. ඇති වෙන්න. මොකද අපි පරමාර්ථ ධර්මයන් නැත්නම් පංච උපාදානස්කන්ධය කියලාම ගත්තොත් ඍජුවම පංච උපාදානස්කන්ධයේහි කලකිරෙන ස්වභාවය. අපි පංච උපාදානස්කන්ධය කෙරෙහි සතුටු වෙන සිතක් ඇතුව තමයි සතුටු වෙන ස්වභාවයේ සිතක් ඇතුව තමයි ඉපදිලා තියෙන්නේ. එහෙම උනායි නැත්නම් අපි මේ මේ ජීවිතේ ගොඩනගන්නේ නැහැ. හරි. හැම වෙලෙම හඹාගෙන යන දැන් දැනට හඹාගෙන යන්නේ මොනවද කියලා බලන්න. හඹාගෙන යන්නේ ලෝකෝත්තර தත්ත්වයේද ලෞකික தත්ත්වයේද? ලෝකෝත්තර தත්ත්වය. හොඳටම විශ්වාසයි. දැන් ගිහි ජීවිතය අතහැරලා මේ දරුවෝ ඒ මොකක්වත් නැහැ ඔක්කොම ටික අතහැරලා ඉන්නේ නේද? වැඩියෙන් හඹාගෙන ගිහිල්ලා තියෙන්නේ ජීවිතයේ අවසාන ඉලක්කය. දැන් හුඟක් අයගෙන් මම අහන්නේ ඒක මේ හොයාගන්න තමන්ගේ தত্ত্বය අවසාන ඉලක්කය plan සැලසුම් කරලා තියනවාද? මගේ ජීවිතේ මම මෙන්න මේ කඩේකට යා යුතුයි. මේ ජීවිතේ මෙන්න මේ කඩේකට යා යුතුයි කියලා සැලසුම් කරලා තිබේද කියලා ඇහුවොත් ඔව්. මොනවාද? මගේ දරුවෝ ටික හොඳ තැන්වලට විවාහ කරලා දෙන්න ඕනේ. නේද? ඉඩම් නඩු තියෙන ඒවා ඒවා ඉවර කරලා මොන හරි එහෙම තියෙනවා නම් ඒවා නිරවුල් කරන්න ඕනේ. නේද? පෙන්ෂන් එකක් ඕනේ අනිවාර්යයෙන්ම. ඒව ගැන සැලකිලිමත් වෙන්න එතකොට සැඳෑ සමය සුවසේ ප්‍රශ්න නැතුව ගත කරන්න ඕනේ. අරමුණ බුද්ධිමත් අරමුණද දන්නේ නැහැ. සන්තෝෂයෙන් ඉන්න පුළුවන් සුවසේ ඉන්න පුළුවන් සදා සමයතින් ඉතින් ඉන්න එපා නේද විවේකීව ඉන්න ඕනේ කියලා. එච්චර නම් ජීවිත අරමුණ ඒ අරමුණේ කිසිම හරයක් නැහැ. කිසිම හරයක් නැහැ. ඒක තදින්ම කියන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? ඒ කියන්නේ දැන් ඕන වෙලා තියෙන්නේ මොකද්ද? භවභෝග සම්පත් වට කරගෙන නේද? ධර්මවල වට කරගෙන ප්‍රශ්න නැතුව සුවසේ ඉන්න මේ මේ මේ ඉඳ හදන්නේ කාත් එක්කද පංච උපාදානස්කන්ධයත් එක්ක. එහෙනම් ආවඩලා තියෙන්නේ ගැතිකම් කරලා තියෙන්නේ කොහෙටද? රූපයට, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥාණයට. එහෙනම් පංච උපාදානස්කන්ධයේහි සතුටු වෙන සිතක් ඔබට ඇත. හරිද? ඒ කියන්නේ විරාගී සිතක් නෙවෙයි රාගී සිතක් ඇත. සිත ඉල්ලන්නේ ඒවා. ඒකයි අපි හඹාගෙන යන්නේ. කෙනෙක් ඇත්තටම මේ වෙනකොට නිකන් හරි කල්පනා කරලා තියෙනවා නම් මකාදේව රජුරුව වෙන්න ඕනේ. මගේ යුතුයකම් ටික ඉක්මනට ඉවර කරන්න ඕනේ. නරකෙසක් දැක්ක ගමන් යන්න ඕනේ. කියලා <laughs> නේද? එහෙම සැලසුම මං කියන්නේ නැහැ කෙස් ගහක ඉදිච්ච ගමන් යන්න ඕනේ කියලා. එහෙම නෙවෙයි. මගේ ජීවිතේ අඩුම ගානේ මං ජීවත් වුණොත් මෙන්න මේ කාලෙදිවත් මම මේ සියල්ල අතහැරලා දාලා සම්පූර්ණ වශයෙන්ම පරිපූර්ණම පිරිසිදු වශයෙන්ම මගේ වැඩේ ඉවර කරන්න ඕනේ මේක හරියන්නේ නැහැ මේක තුලින් සැනසීමක් ලබන්නට බැහැ සිත වෙනස් කරන්න ඕනේ මොකද ඉපදිච්ච දවසේ ඉඳලා කොයි තරම්නම් උද්ඝෝෂණ කරාද අම්මගෙන් කිරි ටිකක් බීලා අම්මා කිරි ටික අයින් කරපු ගමන් උද්ඝෝෂණ පටන් ගත්තද නැද්ද නේද කොහොමද තියව් තියව් කියලා තමයි පටන් ගන්නෙ නේද ඒ කෑ ගහන සද්දේ තියෙන නිකන් සාන්තව අනේ දෙන්න කියලා එකද තියෙන්නේ ඒකයි මම කිය දියව් දියව් කියලා තියෙන්නේ නේද ඈ කෑම වල දෙන්නේ ඉල්ලීම් දිනා ගන්න එතකොට ඉල්ලීම් දිනා ගැනීමේ සටන තාම තියෙනවද නැද්ද තමන්ගේ අයිතිවාසිකම් සඳහා කරන සටන විවාහ ජීවිතය කියන්නේ සටනක් තමන්ගේ අයිතිවාසිකම් සඳහා සටන පවුල පවුලේ ඊට කලින් විවාහ වෙන්න කලින් තියෙන සටන නේද කොහේ හරි තැනක ඉඳ ගන්න ගියත් බස් එක නැගලා බස් එක නැගලා සීට් වලට මොකද සටන මොකද සටන? සැප වේදනා. නේද? සැප වේදනා කියලා ඉඳගෙන ඉඳගෙන ඉන්න බෑ හරිය අමාරුයි නැගිටින්න නෑ දුක් විඳගෙන ඉන්න ඊට පස්සේ දැන් හිටගත්තා නම් සනීපයි නෑ නෑ එහෙම බෑ. ඇයි මේක නැති වෙන ඉඳලා. ඒ වගේ මේකේ මහා අමුතුම විකාරී රූපීය ජීවිතේ මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි හැම නිමේෂයකම ප්‍රාර්ථනා කරමින් පංච උපාදානස්කන්ධයේ සතුටු වෙමින් තියෙන සිත බැරි වෙලාවක්වත් ඒ විදිහටම තියාගත්තොත් මැරෙනකම්ම ඒකට ඒකේ පරිවර්තනයක් සිද්ධ නොකරුවොත් වෙන්නේ අනිවාර්ය කොට පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි සංස්කාරයන් හේතු කොටගෙන කොහේ හරි තැනක නැවත ශරීරයක් හම්බ වෙනවා ඒක මනුෂ්‍ය ජීවිතයක්ම වෙයි කියලා කොහොමත්ම කියන්න පුළුවන්කම නෑ වෙන්න තියෙන ඉඩකඩකුත් තියෙනවා ඒකේ තියෙන ඉඩකඩ ඒකේ තියෙන සම්භාවිතාව කොච්චරද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහ පොළොවේ පස් ප්‍රමාණයේ ඉන්න ඔක්කොම මිනිසු ප්‍රමාණය නම් නියපිටට ගත්ත පස් ප්‍රමාණයත් එක්ක අනුපාතය කොච්චරද ඒ වගේ අනුපාතයකින් තමයි නැවත මනුස්ස ජීවිතයක් හම්බෙන්නේ. එහෙනම් මේක හොයාගෙන තියෙන කොච්චර අමාරුද අපි. මේ මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ ලැබිලා තියෙන්නේ මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතයේ අරමුණ කෝටි 700ක් ඉන්න මිනිස්සු අතර තව 3 දෙනෙක් 4 දෙනෙකුට විතර යසුකම් ටික කරන්නයි. හරිද? ඉන්දියන් සාගරයේ මුතු ඇටේ වගේ කියන ලංකාවේ ලෝකෙටම සාපේක්ෂව දූවිලි අංශුවක් විතර වගේ. එතකොට මගේ ඉඩම ගේ එතන තේරෙනවද අරමුණේ පුංචිකම තේරෙනවද? අපේ ජීවිත අරමුණේ පුංචිකම කෝටි 700කටත් වැඩිය ඉන්න සෙනගක් ඉන්න ලෝකයේ තුන් දෙනෙක් හතර දෙනෙක්ට යුතුයකම් ටික කරන්නයි අර වගේ චූටි ඉඩම් කෑල්ලක් ආරක්ෂා කරලා මතු පරපුරට ළඟ හරි ගස්සලා දෙන්නයි ද ඉපදුනේ ඒකටද මෙච්චර වටින මනුස්ස ජීවිතයක් හම්බුනේ නේද ලැජ්ජාවේ පණ යනවා ඔව්වා කියනකොට නේ ඒවා කියනකොට ලැජ්ජාවේ පණ යන්නේ ඇයි ඇයි එහෙම වෙන්නේ මම හිතුවේ නෑ මට තේරුනේ නෑ මම ඒ ගැන අදහස් කරේ නෑ කරන જાතියේ හිතක් මට තිබුණේ නෑ එතකොට ඊළඟ සැරෙත් වෙන්නේ ඔකම තමයි කොහේ හරි ගිහිල්ලා läග්ගොත් හදිස්සියේ මනුස්ස ජීවිතයක් හම්බුණත් ඒත් මොකද කරන්නේ? ඉපන් දවසේ ඉඳලා ඒ වටේ තියෙන මොනවා හරි දෙයකට හැරෙනවා. අපි හැමදාම වටේ තියෙන මොකක් හරි දෙයකට යනවා. කාර්යාලයකට ගියා නම් ගිය දවසේ ඒ වටේ ඉන්න කට්ටිය ගැන කිසි රස්සාවට ගිය පළවෙනි දවසේ දෙකේ තුනේ සතියක් දෙකක් තුනක් යනකම් වටේ ඉන්න අය මලත් කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ. මේ කට්ටිය කොහෙද ගියේ මොනවද කරේ මොකක්වත් නැහැ. ගිහිලා මාසයක් දෙකක් යනකොට අන්න ඒ කට්ටිය වෙනින් සටන් බිමේ දැන්. ඒ මිනිස්සු තමයි නේද ළඟ ඉන්න දේවල් වල ඇලෙනවා. හැරිලා අමුතු සටන් පටන් ගන්නවා. නේද? ඒ මොකද මේ පංච උපාදානස්කන්ධයේ සතුටු වෙන පංච උපාදානස්කන්ධයේ ඇලෙන පංච උපාදානස්කන්ධයේ ග්‍රහණය වෙන සිතක්ක ස්වභාවය එහෙම ස්වභාවයක් තියෙන සිතක් අපිට තියෙනවා. ඒ ස්වභාවයෙන්ද ඒක වෙන්නේ අපේ වැරද්දක් නෙවෙයි. හරි? මගේ ළඟ තියෙන මොකක් හරි උපකරණයක ස්වභාවය වැරදි නෑ. ඒකේ ස්වභාවය අනුව අපි දු මගේ ළඟ තියෙන මකර උපකරණය. මේක ආවරණය කරලා තියෙන්නේ රෙදි වලින්. කියන්නේ මොන හරි රෙදි වලට අදාළ දෙයක්. මේකට වතුර වැටුනොත් ඒකට උරා ගන්නවා. හරි කරදර ඒකින්ද. ඒතර මම ඉක්මනට කරන්න හදන්නේ මොකද්ද? උරන්නේ නැති ස්වභාවයක ආවරණයක් එක එකට දාගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වගේ වෙනත් උපකරණයක් ගන්න ස්වභාවය වෙනස් කරගන්න ඕනේ. වතුර උරන්නේ නැති ස්වභාවය. ඉතින් අන්නේ ස්වභාවය තියෙනවා නම් වැඩේ වෙනවා. වැඩේ වෙන ස්වභාවය තියෙන තාක්කල් වැඩේ වෙනවා. එතකොට අපේ හිත කියන්නේ පංච උපාදානස්කන්ධය ග්‍රහණය වෙන ස්වභාවය තියෙනවා. දැන් පුංචි කාලේ දරුවා කිසිම විදිහකින් උපදිනකොට අම්මා දන්නේ නැහැ තාත්තා දන්නේ නැහැ කවුරක්වත් දන්නේ නැහැ. හැබැයි කවුරු හරි කියලා දුන්නද එයාට වෙනම ඉන්ජෙක්ෂන් එකක්වත් දුන්නද අම්මට ඇලෙන්න ටික දවසක් යද්දි කියලා. <laughs> නේද? එහෙනම් ඒ ස්වභාවය ඇතුළේ ඉපදුනා. පංච උපාදානස්කන්ධයේ කෙරෙහි සතුටු වෙන, ඇලෙන, ග්‍රහණය වෙන ස්වභාවය ඇති ඉපදිච්ච හින්දා ඒ හිතට ගෝචර දේ වෙනකොටම අර රෙදි කෑල්ලට වතුර උරනවා, ඉටි රෙද්දට වතුර උරන්නේ නෑ වගේ උරණ ගතිය තිබ්බා, තිබ්බ හින්දා මේක උරාගත්තා. සසර අනන්තවත් ඔය වගේ ළඟ ළඟ තියෙන පංච උපාදානස්කන්ධ එකතු කියලා කියන ද්‍රව්‍ය වලට, ජීවීන් වලට ඇලි ඇලි ඇලි ඇලි අපි දන්නේ නැතුව අසම්මත දේවල් නේද? සම්මත කරගෙන එන ගමනක්. දන්නවද අපේ ඇස් දෙකට හැඩ පේන්නේ නැහැ කියලා? අපේ ඇස් දෙකට මොනවද පේන්නේ? වර්ණ විතරයි. වර්ණයේ තියෙන අඩු වැඩි වීම හින්දා හැඩයක් විදිහට පේනවා. රූපේට හැඩයක් තියෙනවා. ඒ ද්‍රව්‍යයට හැඩයක් තියෙනවා. ඒ හැඩය නෙමෙයි මේ පේන්නේ නේද? ඒකට ඕන තරම් අවස්ථා තියෙනවා. අර ඇඟිලි දෙකක් එහෙම ඉස්සරහට අරගෙන නේද? පෑන් සුඩු වල දෙකක් එහෙම එකට තියන්න කිව්වොත් මොකද වෙන්නේ? ඇස් දෙක මැදට අරගෙන. කොහෙවත් යනවා ඒක. එහා පැත්ත මෙහා පැත්ත හොයාගන්න බැරුව යනවා. එතකොට පැතලි තිරයක පැතලි පැතලි ද්විමාන තිරයක ත්‍රිමාන වස්තුවක් ඇඳහම අපිට ඒක ත්‍රිමාන විදිහට පේනවද නැද්ද? ඇයි? වර්ණ වලින් පුළුවන් ඒක හදන්න. ඇත්තටම තියෙන්නේ ඇහැට ඇහැට වෙන මොකුත් පේන්නේ නැහැ. ඇහැට පේන්නේ වර්ණ විතරයි. හැඩය දැනෙන්නේ අපිට ඒ දැන් මේ මෙහෙම කෙලින් තියෙන පාටක් මෙහෙම කරපුවාම මේකත් පේන්නේ එහෙම කරපුවම පේන්නේ වෙනත් පාටකින් ඒ පාටින්දම මේකේ හැඩතලය අපිට ඉස්මතු වෙනවා. හැඩයක් නෙවෙයි පේන්නේ පාටකුයි වර්ණ විතරයි. ඇහැට අරමුණු වෙන්නේ වර්ණයන් විතරයි. හොඳට බලන්න මම කියන දේ හිමින් ගවේෂණය කරලා රූපයන්හි උපදින වර්ණ විතරයි ඇහැට ගෝචර වෙන්නේ. ඉතින් එහෙම අපිට මේ නැවිලා පේන ලෝකයක අපි මේ ජීවත් වෙන්නේ. ඒක අල්ලගෙන ලැබෙන ලැබෙන දේවල් එක ඉන්න ලැබෙන ලැබෙන දේවල් වලට ඇලි ඇලි ඒවා ග්‍රහණය කරගෙන හැමදාම අඬන්න හේතු හදාගෙන එක කාලයකට ඇඬෙන දේවල් නෙමෙයි තව කාලයකට ඇඬෙන්නේ. එක කාලයකට දරුවන්ට අඬනවා ඊළඟ කාලේ මුණුපුරන්ට අඬනවා. නේද? එක එක එක දේවල් ඇඬෙන්න දේවල් හදාගෙන හැමදාම අපි මොකක් හරි එක එල්ලිලා මොකක් හරි එක එල්ලිලා ඒ එල්ලිච් එකත් එක්ක ඉන්න උත්සාහයක් ගන්නවා අසාර්ථක උත්සාහයක්. ඒකින්දම දුක් විඳිනවා. ඒකෙන්දම දුක් විඳින මේකට මාරු කරගන්න තවත් දුක් විඳින එකක්මයි. හරි. එන්නේ ස්වභාවයේ තියෙන හිත එහෙම නැති ස්වභාවයකට පත් කර ගැනීම සඳහා අවස්ථාවක් තියෙනවා, වෙලාවක් තියෙනවා, කාලයක් තියෙනවා. ඒ තමයි මනුෂ ජීවිතයක් ලැබිලා බුද්ධෝත්පාද කාලයක් ලැබෙන කාලය. මේක වෙනස් කරන්න ස්වභාවය වෙනස් කරන්න පුළුවන්. සතුට වෙනුවට කලකිරීම ආනිබිදානුපස්සනාවේදී වෙන්නේ සතුට වෙනුවට නන්දිය වෙනුවට පංච උපාදානස්කන්ධය කෙරෙහි කලකිරීම ඇති වෙනවා. ඇලීම වෙනුවට නොඇලීම ඇති වෙනවා. අන්න විරාගානුපස්සනාවේදී සිද්ධ වෙන්නේ ඇලීම වෙනුවට නොඇලීම ඇති වෙනවා. හරිද? ඊළඟට පටිනිස්සග්ගානුපස්සනාව ආදී තියෙන මේ අවබෝධය ඇති වෙන වෙලාවට සිද්ධ වෙන්නේ ග්‍රහණය වීම වෙනුවට අතහැරීම සිද්ධ වෙනවා. හරිද? ඊට පස්සේ සුවසේ හිටියයි. දැන් අතහරින්නේ කොහොමද? දැන් සමහර වෙලාවට පිට රට යනකොට ගෙදර ඉන්න ළමයි රස්සාවකට යනකොට එහෙම අතහරින්න සිද්ධ වෙනවනේ. දැන් අතහරින්නේ කොහොමද? නේද? ඒවා කාලා ඒවත් එක්ක නිකම් මේ නේද මේ මහ පොළව හපාගෙන තමයි අතාරින්නේ බුදු අම්මෝ කියාගෙන අතාරින්නේ නේද අතාරලත් මොකද කරන්නේ අතහැරින විදිය බලා ගන්න ඕන යන්න ඕනේ ගුවන් තොටුපළවල් වලට අවුරුදු දෙක තුනකට එළියට යන අයට කරන සෙල්ලම් ටික බලන්න. නේද? මලගෙවල් වගේ. නේද? ඉතින් මේ තමයි අපේ වෙලා තියෙන අපි ඔක්කොටම වෙලා තියෙන පොදු ලක්ෂණය. නේද? අතහැරෙන්නේ නැහැ හිතේ. ඒතර සාමාන්‍ය ජීවිතේත් අපි ඇයි මේ භාවනාවට ආදී මේ ධර්මයට අපි නැඹුරු නැත්තේ? අපේ හිත අතහරින්න ඇත්තටම අහන්න සත්‍යවාදීව, ඊතා සත්‍යවාදීව තමන්ගේ හිතෙන් අහන්න සැබෑවට මත අරින්න ලැස්සද කියලා. හරිද? අපි ඉතින් යනවා තමයි ওই මොස්තරේට යන්නේ භාවනා කරන්න යන 10ක් ගියා 15ක් ගියා. හරිද? 5ක් ගියා. හරිද? ඒවට නමුත් දායම් තියෙන්නේ නේද? රිට්‍රීට් වන් ඩේ රිට්‍රීට් වන පහකට ගියා කියනවා. හරිද? නේවාසිකේවා කියනවා. අනේවාසිකේවා කියනවා. යනවා තමයි වැඩි දෙනෙකුට తాවකාලික සුවයක් ඇති කර ගැනීම විනා අතහැරීමේ අදහසක් නැත. හරිද? පැහැදිලිවම අතහැරීමේ අදහසක් නැහැ. ඒ නැත්තේ ඇයි? හිත පරිවර්තනය කරගන්න අවශ්‍ය කරන හේතු සකස් කරේ නැති දෙයක් අපේ වැරද්දක් නෙවෙයි. හිත පරිවර්තනය කරගන්න අවශ්‍ය කරන හේතු සකස් කරගන්න ඕනේ. විරාගානුපස්සීව කටයුතු කරන්න ඕනේ. රාගයට ප්‍රතිවිරුද්ධ අදහස තමයි විරාගය කියලා කියන්නේ. ඒතර පංච උපාදානස්කන්ධයේ ස්වභාවයන් පිරික්සුවේ නැහැ. පංච උපාදානස්කන්ධයේ ස්වභාවය පිරික්සනකොට කලකිරීම ඇති වෙනවා සතුට නැති වෙනවා ඒක තවත් ප්‍රබල වෙනකොට මොකද වෙන්නේ අතහැරීමේ ලක්ෂණ නැත්නම් නොඇලීමේ ලක්ෂණ පහළ වෙනවා හරි එහෙම පහළ කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල උපදවා ගත්තේ නැති හින්දා අපේ හිත මේකට ලෑස්ති නෑ අමුයෙන් ඉදවනවා අපි හරි පැහැදිලි ඉස්සෙල්ලා හරි ගැට කාලේ ඉදවන්න උත්සාහ කරනවා ඉතින් කාබයිඩ් වගේව දාලා ඉදවන්නේ ඉතින් ඒක හින්දා ඒක රස නෑ රස වෙන්නේ නෑ ඉදුණාට අවශ්‍ය ඉදිලා වගේ පෙන්නනවා. පෙන්නුණාට සැබෑවටම ඉදිලා නෙවෙයි තියෙන්නේ. ඒක ගුණාත්මක භාවයේ එන්නේ නැතුව තමයි ඉදුණු පාට පෙන්වනවා. අපේ කච්චල් රහත් වෙලා වගේ පෙන්වනවා. හරිද? ඒ කියන්නේ හොඳට පැහිලා ඉදිලා නැහැ. හමුවට ඉදවලා ඉදිච්ච පාට විතරක් තියෙනවා. ඒකින්ද බොහෝ රහතන් වහන්සේලා පහළ වෙලා ඉන්නවා මේ කාලේ. බලනකොට ගුණාත්මක භාවය නැහැ. හරි. හමුවට ඉදවලා ඒ තියෙන්නේ. ඒකින්ද අනිත් අයගෙන් පරිගණ්ඩ හදනවා අනිත් අයත් එක්ක තර්ක කරනවා හෙලා දකිනවා රහතන් වහන්සේලා උදුම රහතන් වහන්සේලා නේද ඒ මොකද ක්‍රමානුකූලව මේ ධර්ම මාර්ගය තුළ අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා හිත පරිවර්තනය කරලා නැහැ මේ වැඩපිළිවෙල එකකට එකක් එකකට එකක් ගැලපෙන විදිහට කිසිම අඩුවක් නැතුව ධර්මය තුළ තිබේ එහෙම සිංහනාදයක් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හරි. මේ ශාසනය තුල නිවන් දැකීම කියන එක තිබේ කියලා සිංහනාද කරන්න පුළුවන් වෙන්න ඕන භික්ෂුවකට. නිකන් සිංහනාදයක් නෙවෙයි. ඒක පෙන්වන්න ඕනේ. මෙන්න කරන විදිහ. මෙන්න සිද්ධ වෙන විදිහ. මේ දේ කළොත් මේ දේ වෙනවා කියලා පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අන්න ඒ පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒකයි අපි කියන්නේ. අනිවාර්යයෙන්ම පෙන්වන්න පුළුවන් කියලා. හරිද? හැබැයි ඒක නිකන් නෙවෙයි. කරන්නක වෙයි නෙවෙයි. කරන්න කලින් වෙන විදිහ පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒකටයි මේ සත්ත්ව අනුපස්සනා තියෙන්නේ අපේ මම ඉතාම ගෞරවයෙන් මේ වෙලාවෙත් මතක් කරලා පුණ්‍ය අනුමෝදනා කරන අපිට මෙවැනි ශක්තියක් අපිට මෙවැනි ධර්ම නුවණක් ඇති කරගන්න කොච්චරනම් රේරුකාණේ සම්දේවන නායක ස්වාමීන් වහන්සේ මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ ආදී ආදි කතෘන් වහන්සේලාගෙන් ලැබෙන ආభాෂය තවමත් උන්වහන්සේලා ජීවතුන් අතර නැතුණත් උන්වහන්සේලාගේ ඒ සටහන් වලින් ලැබෙන ආభాෂය නේද අටුවාචාරින් වහන්සේලාගෙන් ලැබෙන ආభాෂය සහ අපේ ධර්ම ගුරුවරුන් අපේ කමඨාන කමඨහන් ගුරුවරුන්ගෙන් අපිට ලැබිච්ච පන්නරය හින්ද තමයි අපිට මේ කාරණාව ගැන මෙහෙම කතා කරන්න පුළුවන්කමක් ලැබිලා තියෙන්නේ. ඒකද මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ හැම කෙනෙක්ම මොකක්ද මේ කියන්නේ කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. නැවත නැවත හිතන්නට යමක් තමයි මම මේ අද දේශනාව ආරම්භ කරන්න මත්තෙන් ලොකු කාලයක් ගත්තේ. මොකද දැන් මේකේ අවසාන කොටස භාගයට එළඹීගෙන යන්නේ. ඊට පස්සේ ආය සරල ධර්ම කර්ම ටිකක් තමයි එන්නේ. විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනාවෙන් පස්සේ අපි සරල ධර්ම කරුණු ටිකක් සාකච්ඡා කරන ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ මම හිතන්නේ අගභාගයට ළඟා වෙමින් තියෙන්නේ කියලායි මට හිතෙන්නේ. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. කොහොම වුණත් කමක් නැහැ. විරාගානුපස්සනාව කියන තැන පංච උපාදානස්කන්ධය කියලා තමයි අපි දන්නවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. පෙරේද දවසේ අපි මේ පිළිබඳව කතා කරා. අද අපි එකක් අරගෙන කොහොමද මේ තුල නොඇලීම ඇති කරගන්නේ කියලා තවදුරටත් සාකච්ඡා කරන්න ඕන. අපි සංස්කාර කියන එක ගමු. සංස්කාර කියන එක ගත්තාම රූප වේදනා සංඥා සංකාර කියන තැන මොනවද මේ සංකාරයන්? ඒ සංකාරයන් තමයි වේදනා සංඥා ඇරෙන්න අනිකුත් සියලුම චෛතසික ධර්මයන් ටික 50ක් වෙන චෛතසික ධර්මයන් හරි සබ්බේ සංඛාරා අනිච්චාති කියනකොට පංච උපාදානස්කන්ධයම පංච උපාදානස්කන්ධයම ආය පහකට බෙදෙනවා රූප වේදනා සංඥා සංකාර කියලා එතනදී සංකාර කියන තැනට එන්නේ අන්න අර කියන චේතනා ටිකමයි චේතනහම් වික්කවේ කම්මං වදාම් කියලා සඳහන් කරපු චේතනා ටිකෙන් වේදනා සංඥා ඇරෙන්න අනිත් චෛතසික ධර්මයන් ටික. ඒතකොට පැහැදිලි. එහෙනම් අපේ හිතවල උපදින හැඟීම් කිව්වොත් කිසි වැරද්දක් නැහැ සංකාර කියන එක. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ආදරය, මාන්නය මේ වගේ සංස්කාරයන්. සංකාරයන්. හරිද? මෙන්න මේ සංකාරයන් දිහා බලන්න අරගෙන බලන්න මේක ගැන තේරුම් ගන්න අපිට පහසුම උදාහරණය අපි කියන හැම වෙලෙම මම දැන් එකපාරටම කිව්වොත් එහෙම කවුරුහරි දරුණු ත්‍රස්තවාදී නායකයෙක්ගේ නම හරිද මේ නම ශබ්දය ශබ්දාරම්මණයකින් අරමුණු වෙනවා මනසට නේද ශබ්දය තමයි අරමුණු වෙන්න හේතු වෙන්නේ. ඊට පස්සේ මනසින් අරමුණු වෙලා අතීත සංඥා ඇවිල්ලා මොකද වෙන්නේ ඔය පැත්තේ? එක පාටම මොකද්ද කිව්වේ? <laughs> නේද? බැලුවත් මම නිකන් මහත්ය වගේ නමක් දාලා එහෙම එකට කිව්වොත් එහෙම. හරි තමයි. ඔක්කොම ඉවරයි ඔය පැත්තේ. නේද? ඒ මොකද එන්න ඒ සිද්ධ වෙච්ච අප්‍රසාදය අප්‍රිය බව අවසරයක් අරගෙන දාවේ. ওই පැත්තේ හැදුනා එක. නේද? කොච්චර වේගෙන් හැදුනද? හිතන්න බැරි තරම් වේගෙන් හැදුනා. නේද? එක ෂණයක මේක ඇහෙනකොටම නේද? දැන් මම කෙලින්ම අපි නම කියමු මයික පාටම කියනවා වේරුපෙල්ලේ ප්‍රභාකරන් මහත්මයා කියලා. හරිද? කිව්ව ගමන් මොකද වෙන්නේ? හුඟක් අයට ආම්දුරුව පොට පටලගෙන ඇත්තමයි කියලා ඔන්න එනවා අදහසක්. සමහර අයට එනවා එනවා අදහසක්. ඒ අදහසත් එක්ක තමන්ව දැවෙන පිච්චෙන ගන්නට එනවා. නේද? දැන් එක පාටම ඔන්න එක එක ඇමති කෙනෙක් කියනවා ලංකාව සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා. එතකොට <laughs> එතකොට මොකද වෙන්නේ? නේද? අන්න ඔන්න ඇති වෙන චේතනාවක්. ඒ චේතනාව රත්විලි, දැවිලි, තැවිලි සහිත චේතනාවක්. වැරදි කතාව කිව්වේ වෙන කෙනෙක්. විඳවන්නේ විඳවන්නේ වෙන කෙනෙක්. නේද? සමහර අය කිව්වා මට අහන ළඟ හිටියා නම් ගලවන දත් කියලා. හරි මගෙත් එක්ක හැලලා කියන මගේ ළඟ කොහොම කිව්වනම් ළඟ හිටියන මදත් ගලුණා දැන් දැන් මොකද මේක ප්‍රාණඝාත අදත් අදාන කරන්න පුළුවන් ඔක්කොම කරන්න ලෑස්ති දැන් ඔක්කොම ඉවරයි නේද එතකොට එහෙම தත්වයකටපත් වෙන්නේ මගෙන් අවසරයක් ඇතුවද නෑ එතකොට කවුද අසරණ ඔක ඔය මොකේ හැටිද මොකේ හැටිද ඔය මොකක්ද මොකක්ද සංස්කාරයක් ඒක සංස්කාර කියන්නේ පංච උපාදානස්කන්ධය නේද ඒතර පංච උපාදාන ස්කන්ධේ හැටි එහෙම තමයි. ඒකයි කියන්නේ ඒක ඊළඟට ඒ කතාවම දෙවෙනි වතාවට ඇහෙනවා සතියකින් හෝ නැත්නම් දවසකින් හෝ අර ඇතිවෙච්ච ප්‍රබල තරහ දැන් මේ අඩු වෙලා. අඩු උනේ අඩු කරේ කවුද? මන්ද? නෑ දැන් දැන් කිව්ව අඩු වෙලා කියලා. එහෙනම් මං කරලාද? නෑ වෙන කෙනෙක් කරාද? නෑ කවුද ඊතර මේ වැඩේ කරේ? ආය අපි කියන තමන් කියලා නෑ මං කරේ නෑ දැන් ඉස්සෙල්ලා මං කරේ නෑ කියලා හරිද මේ කියන මේ කියන තරහා තරහ අඩු කිරීම කියන එක මං කරේ නැහැ වෙන කවුරුත් කරේ නෑ ඒතර කොහොමද ඒගොනේ නේද කට උත්තර නැති වෙනවා අපිට නේද දෙන්න උත්තරයක් නැහැ මේ මගේ ළඟ සිද්ධ වෙන වැඩ පිළිවෙල පිළිබඳව මට දෙන්න උත්තරයක් නැහැ ඒක එහෙනම් කරන්නේ කරවන්නේ නැති හේතු සහගතව ඇති වෙන ක්‍රියාවක්. හරිද? ක්‍රියාවක්. සිද්ධියක්. ඒතකොට එවැනි සිද්ධිය ඒකේ තියෙන ලක්ෂණ තමයි ඒක වෙනස් වෙන හැම වෙලේම. මේ දැන් හිතන හැඟීම නෙවෙයි තව චුට්ටකින්. මේ දැන් ඇති වෙන සංස්කාරය නෙවෙයි තව චුට්ටකින්. හරිද? එතකොට එහෙම වෙනස් වෙන ගතිය මගේ සිතේ තියෙනවා වගේම මගේ ඇති වෙන සංස්කාරයන්ගේ වෙනස් වෙන ගතිය තියෙනවා වගේම අනිත් අය තුළ ඇති වෙන සංස්කාරයන්ගෙත් ඒ ඇති වෙන වෙනස් වීම තියෙනවා. දැන් කාගේ හරි හිතේ උපදින ආදරයක් ගැන මොකද කියන්නේ? ඒකත් සනයේ සනයේ සනයේ වෙනස් වෙනවා. නේද? එතකොට ඒක මම ඒක කෙරෙහි බලාපොරොත්තු තියාගෙන නැත්නම් ඒක නිත්‍යයි කියලා ගත්තොත් මොකද වෙන්නේ මට? මලාව තමයි. නේද? ලොකු දුකකටපත් වෙන්නේ හේතුවක් වෙනවා. ඒකයි කියන්නේ දැන් ඒකත් එක්ක දුක් තුනක් හට ගන්නවා අපි දුක්ඛානුපස්සනාවේදී කිව්වා. හටගන්න දුක් තුන මොකද්ද? වෙනස් වෙනකොටම දුකක් උපදිනවා. ඒකට කියනවා දුක්ඛ දුක්ඛය කියලා. නේද? ඒ වෙනස් වෙන දේ නැවත සකස් කරන්න වෙනවා. නේද? ආදරේ අඩු වෙලා වගේ වෙනස් වෙලා වගේ දවුනොත් මෙහි ඊට පස්සේ ගිනි විජ්ජු බල බලන්නොත් ඈගි හොයන්න ඕනේ, ආදරෙන් ගිහින් කතා කරන්න ඕනේ, ආයෙකින් ඔළුව අත ගාලා බලන්න ඕනේ, රටේ නැතිව කරලා බලන්න ඕනේ. ඒ වෙලාවකට හරියන වෙලාවට හරියන්නේ නැහැ. මොනවා කරත් හරියන්නේ නැති වෙලාවකුත් එනවා. නේද? ඉතින් ඒක නැවත සකස් කිරීම දුකක්ද නැද්ද? හා කොහොම හරි කට්ටිය මොකද කරන්නේ? කොහොම හරි කරලා අඬලා දොඩලා හරි හදා ගන්නවා තිබ්බ ගන්නට. හදාගෙන සතුටින් දින්නේ. නෑ ආයෙ කොයි වෙලාවෙ වෙනස් වෙයිද දන්නේ නෑ කියලා නේද? එනගන්නේ දෙවෙනි දුකට කියන සංස්කාර දුක්ඛය කියලා. ආයතරයක් මොකද්ද වෙන්නේ? ආය ආය ආය ආය ආය ඒක වෙනස් වෙයි කියලා බයෙන් වාසය කරන එකට කියනවා විපරිණාම දුක්ඛය කියලා. ඒ කියන්නේ වෙනස් වෙන ස්වභාවය තියෙනවා කියලා දන්නේ හින්දානේ බයෙන් ඉන්නේ. නේද? එහෙනම් ඒ ඒ මොකේ මොකේ හැටිද? පංච උපාදානස්කන්ධය හැටි. හරි? ඒතර පංච උපාදානස්කන්ධයත් එක්ක ගනුදෙනු කරොත් මේවා ලබා ගන්න බලාගෙන තමයි ගනුදෙනු කරන්නේ. පංච උපාදානස්කන්ධය මගේ කියලා ගත්තොත් එහෙම ධනෙ නැතුවනේ ගන්න අපි. ඒ විදිහට ගැනුනොත් අපේ සිතට අපිට මේ වේදනා ටික විඳින්න වෙනවා. දැනට ඒවා හම්බෙලා දන්නේ නැති වෙන්නේ. නේද? දැන් කප්පේ කොහොමද? අරගෙන කාලා නාලා ඒවා දිරව ගන්න බැරුව නේද? ඒවා වපුරගෙන ඇඟ දිගේ උතාගෙන නේද? ඒක ගලව ගන්න බැරි වෙන්න ඔක්කොම කරගෙන ඉන්නේ. ඉතින් ඒකින්ද අනාගත මහා දුක්ගොඩක උරුමකාරය වෙලා තියෙනවා මේ මොහොතේ මේ මොහොතේ විඳින සැපයක් නැහැ. ඒ මොකේ හැටිද? ඒ අනිත්‍ය ස්වභාවය. සහ පංච උපාදානස් කියන දුක්ඛ ස්වභාවය තියෙනවා සහ අනාත්ම ස්වභාවය. මට ඕන විදිහට ඒව හැදෙන්නේ නැහැ. මට ඕන විදිහට වෙනස් වෙන්නේ නැහැ. එනේවා යන්නෙත් නැහැ. යන්න ඕනේවා යන්නෙත් නැහැ. එන්න ඕනේවා එන්නෙත් නැහැ. කොයි වෙලාව එනවද දන්නෙත් නැහැ. ආපු ආපු වෙලාවට ආපු විදිහට ඉඳ වෙලා තින්නේ. පංච පාදානස්කන්ධය හැටි එහෙමයි. ඒක ආත්ම කොට ගන්න බෑ. නේද? හැබැයි මං හදන්නේම ආත්ම කොට ගන්න. මේ ටික හොන්දට දැනෙනකොට මොකද වෙන්නේ? පංච පාදානස්කන්ධය කෙරෙහි කලකිරෙනවා. හරිද? කලකිරුණාම අන්න ඔන්න බලන්න මේක මෙහෙම වෙන්න ඕනේ කලකිරිලා නම් මේක මෙහෙම වෙන්න ඕනේ. මම කැමති රූපයක් මම දැක්කා කියලා හිතන්නකෝ. මම බොහෝ සතුට උපදින රූපයක් දැක්කා. එහෙනම් මේ පංච පාදානස්කන්ධය ඒක හේරි සතුටක් ඇති වුණා නම් පංච පාදානස්කන්ධය කෙරෙහි තියෙන රාගයක්ද නැද්ද? එහෙනම් රාගී රාගී රාගී හැඟීමක් ඒක. එහෙනම් ඒක රාගයක්. ඊළඟට මේ රූපයම මට එනවා ආදරෙන් කතා කරගෙන. අන් අයට වැඩි විශේෂත්වයක් දක්වගෙන මගේ පැත්තට ඒ රූපේම එනවා. මං කැමති රූපේම එන්නේ මගේ පැත්තට එනවා. හරි දැන් එන්නේ ආදරයක් එන්නේ. හරි. අපි සාමාන්‍යයෙන් ඒක පිළිගන්නේ කොහොමද? එහෙම කැමති රූපයකින් එන ආදරයක් කොයි විදිහටද පිළිගන්නේ? හම්මෝ එන්න නම් එපා පැත්ත පළාත එන්න නම් එපා කියලාද පිළිගන්නේ? නෑ කොහොමද? නේද උත්සව මල් මාලා දාලා පිළිගන්නේ. හරි. මේ පිළිගන්නේ මොකද්ද මේ? තුවාලයක් පිළිගන්නේ. තුවාල හැදේවා කියලා ප්‍රාර්ථනාවක් ඒ තියෙන්නේ. අනේ තුවාල හැදේවා නේද? කොයි වෙලාවකද තුවාලේ හැදෙන්නේ වගේ ඉන්නේ දන්නේ නැතුනේ. හ්ම්. අරන් බලන්න බැඳීමක් ආදරයක් කියන එක තුල හැම නිමේෂයකම දුක් විඳිනවා. හරිද? හැම නිමේෂයකම දුක් විඳිනවා. ඒකේ තියෙන සතුට අස්සේ තියෙනවා ශෝක බය බය බය පක්ෂපාත දුකක් තියෙන හැම වෙලේම. පීඩනයක් තියෙන හැම වෙලේම. හරිද? ඒක අපිට තේරෙන්නේ නැත්තේ අර මාත්‍රිය සතුටක් තියෙන නිසා අරගෙන බලන්න හැම වෙලේම ළඟින් නැති වෙලාවල් හැම වෙලාවකම දුක් විඳිනවා හරිද හම්බුනහමත් කතා කරන බලන විදිහින්ද දුක් විඳිනවා කියන වචනෙන් හින්දා දුක් විඳිනවා හොඳටම ඉන්න වෙලාවෙත් ඒක රැක ගන්න බැරුව දුක් විඳිනවා ආයෙ ඒක වෙනස් වෙනකොට මම අර කිව්ව දුක් තුන මොකේ තියෙනවා ඒකින්ද අන්න ඒක කෙරෙහි සතුටක් ඇති වෙන්නේ නැතුව කලකිරීමක් ඇති වෙන්න නම් ඔන්න ඔය දුක්ඛ ලක්ෂණ ටික හොඳට මගේ මනසට එන විදිහට මං මගේ සිද්ධි අරගෙන මෙනෙහි කරලා තියාගන්න ඕනද නැද්ද? ජීවිතේ මං ළඟා කරගත්ත දේවල් එකතු කරගත්ත දේවල් එකතු උනේ මේ එකතු වෙච්ච හින්දා තමයි මේ අබැද්දිය සිද්ධ වුනේ කියලා අර සිද්ධි අරගෙන හොඳට සංස්කාරය අරගෙන ඒ සිද්ධි වල සංස්කාරය ගන්න. එකක් ගන්න එක වේදනාව ගන්නවා එක සංස්කාරය ගන්නවා එක සංඥාව ගන්නවා එක විඥානය ගන්නවා එක රූපය ගන්නවා. අරගෙන මොකද කරන්නේ? ඒක හොන්දට මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මම ඒ සිද්ධියේදී අතීතයේදී සතුටු වුණා. මම ලස්සන රූපයක් මට ආදරයකුත් එක්ක එනකොට මම අධික සතුටකටපත් වෙලා උද්දාමයකටපත් වුණා. ඒකින්ද ඒක ඇලුනා, ඒකින්ද ඒක ග්‍රහණය වුණා. නේද? එතකොට ඒ සිද්ධිය අරගෙන මම හොඳට බලනවා ආ මේකෙන් නේද මේ දුක් මෙතන තිබිලා තියෙන්නේ බලනකොට මට පෙනිලා තියෙන්නේ සැප ටිකක් හැබැයි තිබිලා තියෙන්නේ දුක් ගොඩක් මට පෙනිලා තියෙන්නේ සැප ටිකක් ඒක විශ්ලේෂණය කරලා බලන්න ඕනේ ඒ සිද්ධිය සම්පූර්ණයෙන්ම ඇනලයිස් කරලා බලන්න ඕනේ මේකේ මොකක්ද මේ සංස්කාරය මොකද්ද මට කරලා තියෙන්නේ කියලා. හොඳට ඒක ඒක විහිදුවලා බලනකොට තේරෙනවා දුක්ඛන්දරාවක ඒක රසීම. අන්න ඒක හොඳට බැලුවොත් නේද? අන වර්තමානයේ මට ඒ වගේ එකක් ආවොත් අනාගතේ මට ඒ වගේ එකක් ආවොත් එහෙම මම මොනව කරයිද? අන්න මගේ හිත එදාට බුදු අම්මෝ මෙව්වනම් එපෝ කියලා දුවන්න ඕනේ. හිත දුවන්න ඕනේ කියන්නේ දාලා දුවනවා කියන එක නෙවෙයි හරියට දේශනාවේ සඳහන් වෙන්නේ අපි පින්නත් මේ ඈත ගිනි ගොඩක් ඈතින් එන ලැබු ගින්නක් දැක්කම බේරෙන්න දුවනවා වාගේ වෙන්න ඕනේ කියලා. විසගෝර සර්පයෝ විස සත්තු ඉන්න මහා හුරු රැලක් ඉන්න මම් පහරන හොරු ඉන්න පරිසරයක කැලේ අතරමං වෙලා ඉන්න කෙනෙක් ඒ කැලේ කඩාගෙන දුවගෙන දුවගෙන ඇවිල්ලා ගඟක් තියෙනවා. මේ ගඟෙන් එහා පැත්තේ කවුරු හරි සාන්ත වෙන මොකද ඒ පැත්තේ හොරුත් නැහැ භයානක සත්තුත් නැහැ මෙයාට ඇත්තට මොනවද හිතෙන්නේ මේ කැලේ ඉද්දි මොකද හිතෙන්නේ කැලේ තියෙනවා ගේදි තියෙනවා මල් තියෙනවා රස රස කැවිලි තියෙනවා නමුත් හැබැයි අලි ඉන්නවා කොටි ඉන්නවා වලස්සු ඉන්නවා විස කටු තියෙනවා හොරු ඉන්නවා ඉතින් බඩගින්නට මොන හරි ගෑවට හැම වෙලෙම හිත තියෙන්නේ මේකෙන් පැනගන්නේ කොහොමද මේකෙන් පැනගන්නේ කොහොමද කියලා දුවගෙන දුවගෙන පාරව හොරු පන්නන් එනවා පන්නන් එනවා දුවගෙන දුවගෙන ගියාම ගඟක් හම්බ වෙනවා ගඟේ හැබැයි කවුරු හරි කිසි කරදරයක් නැතුව සාන්තව ඉන්නවා දකින්නවා හරි. දකින්නකොට මෙයාට මොකද හිතෙන්නේ? මගේ අතපය හතර තියෙනවා මම මේ ගඟට පැනලා මේ සැඩපහර නේද? සැඩපහර තරණය කරලා අතෙන්ට යනවා කියලා ලොකු වීරයක් උපදිනවා. අන්න පංච උපාදානස්කන්ධයෙන් අත මිදීම. හරිද? එතකොට එන්න ඒ தත්වෙට තමන් මේකේ තියෙන භයානකම මේකේ තියෙන ආදීනමය හොඳින් දැක්කහම මොකද වෙන්නේ මේක අතහැරීමේ සිතුවිලි පහළ වෙනවා. ඒ කියන්නේ ගෙවල් දොරවල් දාලා යනවා වගේ නේක නෙවෙයි. ආය මතක තියාගන්න ඕනේ. හරි වැරදි අර්ථකථන වලට යයි නේද? අපේ ආම්දුව මෙහෙම කිව්වා මං හෙටම ගේ දාලා යනවා. මේ දරුවෝ දාලා යනවා නෑ එහෙම එකක් නෙවෙයි. ඒ දාලා යෑම කොයි වගේද? අමුවට කාබයිඩ් ගහලා ඉදවීම. හරිද? එහෙම නෙවෙයි දෙන්න ඕන හොඳට පැහැෙන්ඩරලා ඉදවන්න පැහැෙන්ඩරනවා කියන්නේ මොකද්ද මේ අදාළ මෙනෙහි කිරීම. මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර ළඟ ඉන්න අයට මෛත්‍රී කරමින් මෛත්‍රියෙන් වාසය කරමින් හරිද? තමන්ගේ සිත හිමින් සැරේ මේකෙන් කලවා ගැනීමටයි අවශ්‍ය කරන කටයුතු ටික සම්පාදනය කරා. ඒකට අරවා මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කරලා මෙනෙහි කරන්නේ එහි තියෙන සත්‍ය తත්වයන්. ඒකට කියනවා නේද සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ධම්මානුපස්සනාව කියලා කියන සංඥා සංකාර දෙක එකට අරගෙන මෙනෙහි කිරීම. ඒ මෙනෙහි කරනකොට තේරෙනවා ඒකේ ඇත්ත తත්වය. ඇත්ත తත්වය තේරෙනකොට අපේ හිත කලකිරීමටපත් වෙනවා. ඒ කලකිරීම තව ටිකක් එහාට යනකම් මේක මෙනෙහි කරපුවාම මොකද වෙන්නේ? නොඇලීමේ தත්ත්වයටපත් වෙනවා. අර කැලෙන්නේ නැහැ. එතකොට ලස්සන රූපේ ඇලෙන්නෙත් නැහැ. ඒ රූපේ අරන් එන සංස්කාරය ඇලෙන්නෙත් නැහැ. ඒකින්ද ඒ රූපේ හින්දා අපිට පුදුම කර්මයන් මේ වෙන්නේ. නේද? ලස්සන රූපය දැක්කාද මෙතන සැප වේදනා හට ගන්නවා. එතකොට මම අරකෙත් ඇලෙනවා, සැප වේදනාවෙත් ඇලෙනවා. ඒ මදිවට ආදරයක් අරගෙන එනවා. එහෙනම් ඒකෙන් එන නේද? ඒ බැඳීමටත් ඇලෙනවා ඒ තණ්හාවටත් ඇලෙනවා මේක ගැලවෙන්න කොයි පැත්තකින්ම ඒක ඒක දේශනාවේ තියෙන කොහොල්ලා ගුලිය ගාගත්තා වගේ එක තැනකින් ඇලෙනවාද ඒක ගලවන්න කියලා හදන තව තැනකින් අත තියෙන තියෙන තැන ඇලෙනවා අන්තිමට බඩත් ඇලිලා කොහෙන්වත් ගලවෙන්න බැරුව ඉන්නේ නේද? හැමතැනම ගාගෙන අලෝගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ මේ ගැළවිල්ල කවදා හරි සංසාර ජීවිතේ කරගන්න ඕන එකක්. ඉතින් හිමීන් සැරේ සකසුරුවම මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කරලා හදාගන්න ඕනේ කිසිම රූපයක කිසිම වේදනාවක කිසිම සංඥාවක කිසිම සංකාරයක කිසිම විඥානයක තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් නොඇලීමේ தත්වයක් ඇති කරගත්තාම කියනවා විරාගානුපසීව ජීවත් වෙනවා කියලා. හරිද? එතකොට ඒකටයි අපි වැඩපිළිවෙල හදාගන්න ඕනේ. ඒ වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ කවදද? ඒ වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ පින්නත් නේ උද්‍යව්‍ය ඥානය දක්වා හිත වර්ධනය වුණාට පස්සේ. හරිද? ඒ කියන්නේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දස එතකොට දැන් හිතයි අප්පෝ ආන්දරෝ හරි වැඩේ කරේ අපිට බලාපොරොත්තු ඇති කරන ඇති කරා කියලා. නෑ දැම්ම මිදන් ඒක කරගෙන යන්න පුළුවන්. හරිද? නොඇලීමේ හැඟීම් පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති කරගෙන යන්න පුළුවන්. ඒ ඇති කරගෙන යන එක මම මේක කියන්නේ මේක සම්පූර්ණ වෙන්න තන. මේක පරිපූර්ණ වෙන්නේ උද්‍යව්‍ය ඥානය දක්වා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය දක්වා යම් කිසි කෙනෙක් තමන්ගේ සිත වර්ධනය කරගෙන ඒකෙදි නාම රූප පරිච්ඡේදයේ පච්චේ පරිග්‍රහ ඥානය සම්මර්ෂණ ඥාණයෙන් පස්සේ තරුණ උද්‍යව ඥාණයනුත් පස්සේ බලව උද්‍යව ඥානයක් කියලා එකක් ඇති වෙන ඇතිවීම නැතිවීම පිළිබඳ පංච ප්‍රාදානස්කන්ධේ අන්න ඒ ඇතිවීම නැතිවීමේදී දැකීමේදී තමයි යම්කිසි කෙනෙකුට ඔය කියන විරාගානුපස්සීව ඒකේ පැහැදිලිවම පංච උපාදානස්කන්ධේ විරාගානුපස්සනාවට ආසන්න වෙන්නේ අන්නේ ආනාපාන සති භාවනාවේ තියෙන විදිහට බලන්න විරාගානුපස්සනාව තියෙන කොච්චර එහාද කියලා. හරි? පස්සම් භයං කාය සංකාරං කියලා තියෙනවා හතරවෙනි පියවරේ ඊට පස්සේ තියෙනවා ඊට පස්සේ තියෙනවා වේදනානුපස්සනා කොටස ප්‍රීතිය සුඛය අයින් කරමින් චිත්ත සංකාර පස්සම් භයං චිත්ත සංකාරං කියලා තියෙනවා හරි පීති පීති පරිසංවේදී අස්ස සික්ඛාමිත සික්ඛති සුඛ පරිසංවේදී අස්ස සිස්සාමිත සික්ඛති අන්තිමට තියෙනවා පස්සම්බය චිත්ත සංකාරම් කියලා. කාය සංකාරන්නේ ඊට පස්සේ චිත්ත සංකාරය සංසිඳුවමින් හික්මනවා කියලා. ඊට පස්සේ තියෙන චිත්තානුපස්සී විහෙරති කියලා. අභිප්‍රමෝදයන් චිත්තං කියලා ඊට පස්සේ තියෙනවා. ඉතින් මේ විදිහට ගිහිලා අන්තිමට තියෙනවා අන්තිම හතරේ. ධම්මානුපස්සනාවට වැටෙන හතරේ තමයි තියෙන්නේ. අනිච්චානුපස්සී අනිච්චානු අනිච්චානුපස්සීව ආස්වාස ප්‍රාස්වාස කරමින් හිටිනවා ඊළඟට ඔන්නෝතෙන් තමයි තියෙන විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී කියලා එහෙනම් ආනාපාන සතියෙන් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන ඒ චිත්තය ප්‍රමෝදයටපත් කරලා හරිද ඒ චිත්තයෙන් සමාදහං චිත්තං විමෝචයං චිත්තං සිතෙනුත් අත මිදිලා තමයි අන්තිමට එන්නේ ඔය කියන අනිත්‍යානුපස්සී, විරාගානුපස්සී කියන තැනට. ඉතින් එහෙනම් මේ සිතේ ඇතිවීම නැතිවීම අත්දකින්න වෙලාවක තමයි ඔය කියන ඉහළ මට්ටමකට එන්නේ. එතකොට අපි කතා කරන්නේ ඉහළ මට්ටමක්. නමුත් මේ මට්ටම ළඟාවිය නොහැකි දෙයක් නෙවෙයි. ඒක ආනාපාන සතියෙන් යන්න ඕනේ කියලා එකක් නැහැ. හරිද? මේවා අපිට එකක්වත් කරන්න බැරි දේවල් නෙවෙයි. අපි ළඟ සීල විසුද්ධියවත් ඇති කරගන්න අපේ උනන්දුවක් නැතිකම ප්‍රශ්න තියෙනවා මොනවද කතා කරලා වැඩක් නැහැ. හරි? අකණ්ඩව පංචශීලය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය ඇති වෙන්නේ මේ මේවා කියන ඒවා වුණාම. ඒකයි අපි මේවා කියන්නේ. ජීවිතයේ කඩයිමක් තියෙන්න ඕන ජීවිතයේ යම්කිසි තැනක ඉහළ තලයකට මං මගේ මානසිකත්වය පත් කරන්න ඕනේ කියලා සුවදායක ජීවිතයක් ඇති වෙනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විවේකීව ශාස්ත්‍රෝයන් වහන්සේ විවේකීව සිටිද්දී ශ්‍රාවකයා විවේකීව නොසිටී නම් ධර්මය දායාද කරගන්නේ නැහැ කියලා. විවේකී කිව්වම අපිට හිතෙන්නේ හොඳට දපනේ දාලා බුදි. හරිද? හොඳ හාන්සිපුටක හොඳට විවේකීව ඉන්නවා. එයා විවේකයෙන් දෙන්නේ. හාන්සිපුට ඉන්න ගමන මොකද කරන්නේ? කවුද එන්නේ? කවදද එන්නේ? නේද? කවදද ආවේ? කවදද ගියේ? ඉතින් විවේකයක් නැහැ. නේද? එහෙම විවේකය නෙවෙයි මානසිකව ඇති කරගන්න විවේකය. ඒ විවේක ඇති වෙන පළවෙනි තැන තමයි ප්‍රථම ධාන මට්ටම. එතනින්දන් තමයි එහාට මේ විවේකයේ ඇති වෙන්නේ සිත ලොවේහි තියෙන කිසිවක් ඉල්ලන්නේ නැති තත්ත්වයටපත් වුනහම විවේකය කියලා කියන්නේ. ලෝකයේ තියෙන කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ හිත. හරිද? එහෙනම් කුසලයෙන් හිත පිරීලා කුසලයේ හිර වෙලා නැවතිලා. හරි කුසල හැඟීමක. ඒක මෛත්‍රියෙන් පුළුවන්, අසුබයෙන් පුළුවන්, මරණ සතියෙන් පුළුවන්, මේ හැම දෙයකින් පුළුවන්. ඉතින් අන්න එහෙම විවේකීව වාසය කරන කෙනෙක් තමයි ඔන්න ඔය විදර්ශනාවට සුදුසු කෙනෙක් බවට පත් වෙන්නේ මේක කරන්න බැරි නෑ මේක කරන්න කොතෙන්ද පටන් ගන්න පැහැදිලිවම තියෙන සීල විසුද්ධියෙන් පටන් ගන්න ඕනේ සීල විසුද්ධිය නැත පළවෙනි යානේ නැතුව දෙවෙනි යානේට නැගීම නැත රතවිනිත සූත්‍රය නේද පළවෙනි යානයෙන් බැස දෙවෙනි යානයට නැගගත්තා දෙවෙනි රතයෙන් බැස තුන්වෙනි රතයට නැගගත්තා තුන්වෙනි රතයෙන් බැස හතරවෙනි රතයෙන් නැගගත්තා එහෙම රත හත යන්නේ හරිද එහෙනම් පළවෙනි රතේ නැත්තම් දෙවෙනි එකට යන සෙට්ටක් තියෙනවා එහෙනම් සීලය අනිවාර්ය කොට මේ වගේ අපිට අවශ්‍ය කරන ඉහළ තලයක් ගැන අපි කතා කරපු වෙලාවල් වල සීලය ඒක ඇපේට තියාගෙන මම මේ වෙන තත්යකටපත් වෙන්න ඕන මම හැමදාම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ මං විරාගය මුල් කරගත්ත කෙනෙක් බවට පත් වෙන්න ඕන මං කොච්චර දුක් විඳිනවද බලන්න මගේ හිතේ මං කොච්චර බලාපොරොත්තු වෙනවද එක එක දේවල් ගැන නේද ඇති වෙලා නේද දැන් තියෙන්නේ නිකන් හෙම්බත් වෙලා කියලා කියන්නේ අපි නේද අද ලැබෙයි අයට ලැබෙයි කියලා සමහර වෙලාව ලැබෙනවා ලැබුණාම ඉතින් ඇතිවීමක් තියෙනවා අපේ අපේ දැන් අද ලැබුණා නම් මම බලාපොරොත්තු වෙන දේ බලාපොරොත්තු වෙන විදිහටම නේද? හරි ඉතින් දැන් හරිනේ දැන් සනීපයිනේ. දැන් මොකද හෙට උදේ? මේ ආය ඕනේ මේ මේකේ වැඩි ආය ඉල්ලනවා. ආය ඉල්ලනවා. නැත්නම් ආය රත් කරනවා. නේද? ඊට පස්සේ ආය හම්බෙනවා. නැත්නම් දැන් දවස් ගාන හම්බෙන්නේ නැහැ. හරි. දුක් විඳ විඳ විඳ විඳලා ආය හම්බෙනවා. හම්බුණා. කාලෙකින් අප්පා හොඳයි. කෑමක් කියලා හිතන්න. නේද? ඉතින් ඒ ඇති ඇති වෙනවද? නෑ. ඉතින් මේකත් එක්ක ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා හෙම්බත් වෙලා ඉන්නේ. ඒක පැත්තකින් ප්‍රෙෂර් හැදිලා. නේද? ඒක පැත්තකින් පවල් ලෙඩ හැදිලා. නේද? සමහර දවස් තියෙනවා ඇඟත් රිදෙනවා, හිතත් රිදෙනවා, වටේ පිට තරෙන අකුණුත් ගහනවා. නේද? එහෙම දේවල් කරදරත් කරනවා, තව කරදරත් කරනවා. ඔය වෙන්න තියෙන ඔක්කොම වෙලා මැරිලා ගියා නම් හොඳයි වගේ වගේ ඉන්න දවස් තියෙනවා. ආයන්තම් පණ ගහලා එනවා දහස් දෙකක් යද්දී. මෙහෙම දුක් විඳලා හෙම්බත් වෙලා ඉන්න අපිට මේකට සැනසෙල්ලක් ඕනේ නැද්ද? නේද? ලහට ගෙම්බ එකතු කරනවා වගේ එක්කෙනෙක් හොඳ කරගන්නකොට දෙන්නෙක් නරක වෙනවා. දෙන්නෙක් හොඳ කරගන්නකොට ආය අර කෙනා නරක වෙනවා. නේද? ඔය විදිහට වටේ හදා හදා හදා හදා ඉන්නකොට ඒ ඔක්කොම ටික හොඳ වෙනවා රතු බිලක් එනවා. <laughs> වගේ හදිම තමයි ඔක්කොම. ඔක්කොම හදි. ඒ ඔක්කොම හරි ගස්ස ගන්නකොට ස්පිතාලෙට එන්න කියලා පණිවිඩයක් එවනවා. ඇඟෙන් ශරීරේ. <laughs> ඒවා කරගෙන ආය ආවිල්ලා බලනකොට ආය අර කට්ටිය අරකින් පැනලා ගෙම්බෝ ටික පැනලා ආය වෙනම හදන්න වෙලා දැන්. මේ මේ මේ මල කරදරේ හැමදාම වෙන්නේ දෙලැස්ති. හැමදාම මේක විඳින්න බැහැ නේද? අනුන්ගේ වචන මත අනුන්ගේ ක්‍රියා මත රඳාපවතින හිතක් තියාගෙන නේද? අනුන්ගේ හැසිරීම මත රඳාපවතින හිතක් තියාගෙන විඳින දුකෙන් අයින් වෙන්නට පංච උපාදානස්කන්ධයෙන් අයින් වෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධය ගැන තියෙන අයින් වෙනවා කියන්නේ ඇලීම සතුටු වීම, ඇලීම, ග්‍රහණය වීම අයින් කරගෙන අපූර්වට ජීවත් වෙන්න පුළුවන්. සෝවාන් පුද්ගලයා සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. හරි එහෙනම් මට අභියෝගයක් තියෙනවා. මට හොයන්න දෙයක් තියෙනවා ධර්මයේ. ඒක හොයාගන්න ඕනේ. ඒක හොයාගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. හිත වෙනස් කරන ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ අනුව මගේ ජීවිතය සකස් කරගෙන, සසල සූපත් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාර දුක්ඛ ස්කන්ධයෙන් අත මිදලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා වෙත කරගන්නවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති